චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා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 කාරුණික පින්වත්නි අපි දේශනා මාලාවක් තුළින් දැන් ගොඩාක් කරුණු පැහැදිලි කරලා දීලා තියෙනවා අද දේශනා කරන්නේ හේතුඵල ධම කාංකා විතරණ විසුද්ධි ඒ කියන්නේ අපිට තියෙනවා තුන් කල්ලි පවතින සැකයක් අවිශ්වාසයක් විමතියක් අතීතය පිළිබඳ මමමද මම නෙමෙයිද කවුරු වෙලා හිටියද කොහොම හිටියද කවුරු වෙලා කවුරු වුණාද වර්තමානයේ මමමද? මම නෙමෙයිද? කොහොම වෙයිද? කොහොම වෙලා කොහොම වෙයිද? අනාගතේ මමමද? මම නෙමෙයිද? කවුරු වෙයිද? කොහොම වෙයිද? කියන කරුණු කාරණා පිළිබඳ මේ සත්‍ය කොහේ ඉඳලා ආවද? කොහේ යන්නේද? මේ පිළිබඳව සැක විමති තියෙනවා. මේක නැති කරගන්න තියෙන එකම ධර්මතාවය තමයි හේතුඵල ධර්ම. ඒක තමයි බෞද්ධ දර්ශන ඉදිරිපත් කරන න්‍යාය. ඒකට කියන්නේ ආර්ය න්‍යාය. පසුගිය දේශනාවේ සිද්ධ කළා චක්කු විඥානයක් හටගන්න ආකාරය හේතුඵල ධම අනුව ඒක කම්මස්සකතා සම්මාදිච්ඡය ඇති කරගන්න ආකාරය ඒ විඥානයේ පිළිබඳව නිවැරදිව අවබෝධ කරගෙන දැනගෙන දැකගෙන කම්මස්සකතා සම්මාදිට්ඨියත් විපස්සනා සම්මාදිට්ඨියත් චතුරාර්ය සත්‍ය පිළිබඳව සම්මාදිට්ඨියක් ඇති කරගන්න ආකාරය පසුගිය සතියේ දේශනාව තුළ තියෙනවා. අද දේශනා කරනවා සෝත විඥාණය, ගාන විඥාණය, චිව විඥාණය, කාය විඥාන, මනෝ විඥාන. කාලයේ හැටියට ඒ විඥාන කර්මයට අනුරූපව සකස් වෙන හැටි හේතුන්ගේ ඵල හැටියට හේතුන්ගේ සකස් වෙන හැටි ඒක විදර්ශනා නුවණින් දකින හැටි හා චතුරාර්ය සත්‍ය වශයෙන් අවබෝධ කරගන්න ආකාරය මොකද තාම අවබෝධ කරගන්න බැරි වෙච්ච ධර්මතාවයනේ චතුරාර්ය සත්‍ය දුකයි කියන එක තාම තේරුන්නේ ඒකට හේතුව තණ්හාවයි චන්ද්‍රාගය කියන එකත් තාම තේරුන්නේ ඒ චන්ද්‍රාගයවත් තෘෂ්ණාව සාමුලින් අයින් කළොත් සැනසෙල්ලක් ලැබෙනවා කියන කාරණයක් තාම පැහැදිලි වෙන්නේ නැහැ. නිරෝධයවත් නිවන. ඒකට යන මාර්ගය ආර්යෂ්ටාංගික මාර්ගය කියන එක තාම හරියාකාරව පැහැදිලි වෙන්නේ නැති නිසා අදත් බනහන්න වාඩි වුණා. නැත්තම් අද ඉන්නේ. ගිය සතියේ හරියෝක අවබෝධ වුණා නම් අද බනහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තව දවසක් බනහන්න අවශ්‍ය වුණොත් අදත් අවබෝධ නොවුන නිසා හොඳ මනසක් තියෙනවා නැත්තම්. කියන දේ තේරෙනවා. ඒක හොඳට මේ. කන ගැන දන්නවා. ඕනම කෙනෙක් දන්න. ඔව්. කන කියන්නේ සම්මුති වචනයක්. ප්‍රඥාක්තියක්. සතර මහා ධාතුවේම සුද්දාෂ්ටක කලාප හඳුනාගන්න දීපු නමක් ඕක. කන කියන එක. තේරෙනවද? එහෙනම් ඕකේ සත්‍ය වචනේ මොකක්ද? සත්‍ය අර්ථය මොකක්ද? සතර මහා ධාතුවේ සුද්දාස්ඨක කලාපේ. ඒතර කණ කියන සම්මුතිය අයින් කරන්න වෙනවා. ඒක සම්මුති වචනය. සතර මහා ධාතුන්ගේ ස්වභාවය හැඩය අඳුනගන්න දීපු නම කන කියන්නේ. එතකොට නිවැරදි දේ නම් ඕක නිපදවපු ඕක සකස් කරපු ද්‍රව්‍ය හතරයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ හතරේ තවත් තියෙනවා ස්වභාවයන් හතරක් වර්ණ, ගන්ධ, රස, ඕජා. ඔකට ගෝචර වෙන්නේ බාහිර ශබ්දයයි. වෙන කිසි දෙයක් ඔකට ගෝචර වෙන්නේ. කනේ රූප බලන්න බෑ. ගඳ සුවඳ දැනෙන්නෙත් නෑ. රසය විඳින්නත් බෑ. පහස දැනෙන්නෙත් නෑ. කනට දැනෙන්නේ ශබ්ද. ඒතර කනට නෙමෙයි දැනෙන්නේ සතර මහා ධාතුන්ට. බාහිර ශබ්දය කියන්නේ සතර මහා ධාතු. හරිද? බාහිර ශබ්දයක් යම් තැනක සකස් වෙලා තියෙනවා නම් හටගන්නවා නම් පිළියෙල වෙනවා නම් ඒකට වේ සුද්දාස්තික කලාපයේ ප්‍රත්‍යයයි. ප්‍රත්‍යය කියන්නේ උපකාරයි. එහෙනම් සබ්දේ කියන වචනයත් අපි අයින් කරනවා. ඒක සම්මුති වචනයක්. සතර මහා ධාතු. ඒතර සතර මහා ධාතු දෙකක් එකට සම්බන්ධ වෙනවා. බාහිර සබ්දේ මේක ගැටෙනවා. ඒතර සබ්දේ ගැටෙන්නේ කනේ. හැබැයි සතර මහා ධාතු සතර මහා ධාතුත් එක්ක සම්බන්ධ වෙනවා. දෙකේම නැති එකක් එනවා. මොකද්ද? සෝත විඥානයි. ශබ්ද පිළිබඳව දැනගන්නා වූ සිතක් හැදෙනවා. එතකොට ඒ සිත මේ සුද්දාස්ත්‍රක කලාපයේ තිබ්බද ශබ්දය නැමැති සුද්දාස්ත්‍රක කලාපයේ කලින් තිබ්බද? නැහැ. එතන තියෙන ශබ්දානුව ඒ ඵලය හටගත්තද? ඔව්. එහෙනම් ප්‍රත්‍යයට අනුරූප ඵලයක් උපදිනවා. ප්‍රත්‍ය කියන්නේ උපකාරය. උපකාර වෙච්ච ආකාරයක් ඇද්ද ඒ අනුව තමයි ඵලය හැදුවේ. සතර මහා ධාතුන්ගේ දුර්වලතාවයක් තිබ්බනම් මේ කණේවත් මේ සුද්දාස්ත්‍රක් කලාපේ දුර්වලතාවයක් තිබ්බනම් බාහිර සතර මහා ධාතුන් ගැටෙන්නේ යන්තම්. ඒතොර කියන මට යන්තම් ඇහුනේ. ඒතර මට යන්තම් ඇහුණාද එහෙම නැත්නම් අර බාහිර සතර මහා ධාතුන් මේ මේ සතර මහා ධාතුන්ගේ තියෙන දුර්වලතාවය නිසා මේකේ ගැටීම අඩු වුණාද? ගැටීම අඩු වුණේ. හොඳයි මේක විකෘතිම වෙලා තිබ්බනම් බාහිර ශබ්ද ලෝකේ තියෙන ඕන තරම්. හැබැයි ගැටෙන්නේ නැහැ. එතකොට සිත පහළ වෙනවද? එහෙනම් හේතුන්ගෙන් හටගත්තේ. හා එහෙනම් ඇයි ඔතනට වැරදි වචනයක් පාවිච්චි කරන්නේ? මට ඇහුණා කියලා. මං අහගත්තා. මට ඇහෙනවා. එහෙම කිව්වම හරියද මේ හේතුඵල හේතුන්ට අනුව ඵලය හටගන්න ආකාරය ධර්ම මානසිකාරයෙන් දැකගත්තොත් දැනගත්තොත් හරියද? මොකක්ද හරිය? ධර්ම මානසිකාරයෙන් කිව්වේ මම. ඒතර ධර්ම මානසිකාරයට අනුව සිද්ධ වෙච්ච සත්‍ය සිදුවීම තමයි බාහිර සබ්දය නැමැති සතර මහා ධාතුන් මේ කන නැමැති සතර මහා ධාතුන් එක්ක ඒ ප්‍රත්‍යය ඒ කියන්නේ උපකාරයට අනුවයි ඒ සිත හැදුනේ. නැත්තම් කියන මට ඇහුන්නේ නැහැ. මොකද්ද කිව්වේ? එහෙමත් කියනවා. මට යන්තම් ඇහුනේ හරියට කියන්නකෝ. එහෙමයි. ආ මට හොඳට ඇහුණා. දැන් කාටද ඇහුනේ? යන්තම් ඇහුනේ කාටද? දැන් හේතුඵලද? හේතුඵල ධර්මතාවයක්ද සිද්ධ වෙන්නේ. හේතුඵල කනේ සිත් නැහැ. කනේ කොහෙද සිත් තියෙන්නේ? බාහිර ශබ්දේ සිත් තියෙනවද? ඒත් නැහැ. හැබැයි ඒ බාහිර ශබ්දේ නැමති සතර මහා ධාතුන් මේ කර නැමති සතර මහා ධාතුන් එක්ක ගැටෙනවත් එක්කම දෙකේම නැති දෙයක් හටගත් එකට කියන සෝත විඥාන. ඒ සෝත විඥානයේ නාම ධර්මයක් එන රූප ධර්ම දෙක ප්‍රත්‍යද මේ නාම ධර්මය හදන්නේ. දැන් ඒක රහගත්ත කෙනෙක් නැහැ නේ. අහුණ කෙනෙකුත් නැහැ නේද? රූප ධර්ම දෙකක් නාම ධර්මයට ප්‍රත්‍යයයි. සෝත විඥානය කියන්නේ නාම ධර්මයක්. විඥානය කියන්නේ අරමුණ දැනගන්නා ස්වභාවය. අරමුණ දැනගන්නේ විඥානයි. ඒකේ ඒක නාම ධර්මයක්. සිතය සිතත් එක්ක පැටලීලා තියෙන යම් ධර්මතාවයක. ඒ කියන්නේ සිතුවිලි සිත හා සිතුවිලි වලට කියන්නේ නාම ධර්ම. එතනින් මෙහා තියෙන සියලු මේවා රූප ධර්ම. එහෙනම් සතර මහා ධාතුන් දෙකක් එකට සම්බන්ධ වෙනවා. දෙකේම නැති දෙයක් නේද? දැන් දෙකේම නැති දෙයක් ආවනම් හේතුඵලද තියෙන්නේ. හේතුඵල නෙමෙයිද තියෙන්නේ. ඒතර එහෙනම් මම මට ඇහුණා කිව්වොත් හරිද? මට ඇහෙනවා කිව්වොත් හරිද? අපි සම්මුතියේදී වචනේ පාවිච්චි කරන්නේ. සම්මුතිය සම්මුති ලෝකේ ජීවත් වෙනකොට මේ වචනේ පාවිච්චි කරන්න වෙනවා. තේරෙනවද මට ඇහුණා කියන එක? මට ඇහෙනවා කියන එක. හැබැයි ධර්ම මානසිකාර්ය නිවැරදිව ධර්මය තුල මනස තියෙනවා නම් දකින්න ඕනේ හේතු ඵල. ඵලයේ දක්නා නුවණ අත්තපටිසම්භිදේ ඥානං. හේතුව දන්නා නුවණ ධම්මපටිසම්භිදේ ඥානං. ඥාන දෙකක් උපදින්නේ. හේතුව දන්නා නුවණ ඵලය දන්නා නුවණ. ඒතර ඵලය මොකද්ද? ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිට හරි. දැන් එතකොට හේතුඵල ධර්මය විශ්වාසයි. මේ තමයි ආර්ය න්‍යාය. හේතුන්ගෙන් හටගත්තේ. කණයි શબ્දය නැත්තම් ඒසිත හදන්න පුළුවන්ද? කවදාවත් හදන්න බෑ. වීරි පුච්චලයා කියනවාද මට ඇහුණා කියලා? කියන්න බෑ. එහෙනම් හැබැයි සෝත විඥාණය කියන ආකාර තුනක්. කොහොමද? දුප්පත් අසරණ අතු පැල්පල් පැල්පතක ඉන්න අය එහෙම දැකලා තියෙනවා. ඒ පැල්පත් වල ඉන්න අයගේ නිවසේ තියෙනවා යම් යන්ත්‍රයක්. ශබ්ද නිකුත් කරන යන්ත්‍රයක්. ඔබ කියන පරණ රේඩියෝ එකක්. හා ඒකෙන් ශබ්ද නිකුත් වෙනවා. හැබැයි ඒක හරියටම පැහැදිලි ගොරගොර ශබ්දයෙන් එහෙම එකක් තියෙනවා. ඒතකොට ඒගොල්ලන්ට හැදෙන විඥානයක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට අර කණයි ශබ්දය නිසා හැදෙන සිතක් තියෙනවා දෙවටි. හැබැයි ඒ සිත හීනයි. ඒ ඔයාලගේ නිවෙස් වල තියෙනවා යම් යන්ත්‍රයක් ශබ්ද පිළිබඳ. හොඳ හොඳ සංගීත භාණ්ඩ තියෙනවා. හොඳ ගුවන් විදුලි යන්ත්‍රයක් තියෙනවා. ඒකේ නිකුත් වෙන හඬ ඊට වැඩිය මධ්‍යස්ථයිද? හොඳයි. රජමාලිගාවල් වල සිටු මැදුරු වල මහා මන්දිර වලක් තියෙනවා. මේ කාමරෙන් භාගයක් විතර විශාල ඒවා. ඊටාත්ම මනරම් මිහිරි ශබ්ද නිකුත් වෙනවා. ඒගොල්ලන්ටත් හැදෙන සිතක්ද? හීන මධ්‍යම ප්‍රනීත කියලා තුන් ආකාරයකට මේ සෝත විඥානය හටගන්නවද නැද්ද? කවුද ඔක තුනට බෙදුවේ? කවුද ඔක තුනට බෙදුවේ? ඇයි අර අතුපැලේ ඉන්න මිනිස් මිනිස්යාට ඒ සෝත විඥානය උපදවා ගන්න බැරිද අර මහා મંદિરවල ඉන්න අයගේ ආකාරයට? කවුද ඒක අඩු කළේවල තියෙන්නේ? මධ්‍යම පැලැන්ති ඉන්න අයට ඒ මධ්‍යම ප්‍රමාණයෙන් ඒ සිත හදා ගන්න හදලෙවල තියෙන්නේ. කවුද කියන්නේ? කර්මයයි. මේ කණත් කර්මයෙන් බාහිර සබ්ද කර්මයෙන් නෙමෙයි. බාහිර සබ්ද සතර මහා ධාතුන්ගේ සකස් වීමක් විතරයි. එහෙනම් මේකත් කර්මය. එහෙනම් අර හීන මධ්‍යම ප්‍රණීතාකාරයට බෙදුවේ ඒකට කියන්නේ විපාකසිත. සත විඥානේ විපාකසිතක්. අපි විපාකයක් නේ විඳින්නේ. කනේ ශබ්දාලා සතුටක් ආස්වාදයක් සොම්නසක් විඳිනවා. ඒතකොට මේ සතුට සොම්නස විඳින ආකාර තුන් ආකාරයිනේ. කවුද ඔක වෙනස් කරන්නේ? දෙවියන්ගේ නිර්මාණයනේ. මහා බ්‍රහ්මයාමවල දෙවි. එහෙම උනත් අසාධාරණයිනේ. ඈ මේ තුන් දෙනාට තුන් විදිහකට හදලා ඉවරදී. වැරදීනේ එහෙම කෙරුවා නම් නේ. එතකොට එහෙනම් මේක මොකක් මොකක් නිසා සිද්ධ වෙනවද ඒ විපාක විඥාණය පෙර කර්මය. දුක්ඛ ඥාන. දුක දන්න. දුක්ඛ සමුදය ඥාන. ඒකට හේතුවක් දන්න. දුක්ඛ නිරෝධ ඥාන. හේතු අයින් කරොත් ඵල නිරෝධ වෙන බව දන්නවා, නිවනයි කියලා දන්නවා. ඒ නිවනට යන මාර්ගය දන්නවා. සීල සමාධි ප්‍රඥා ආරියෂ්ඨාංගික මාර්ගය කියලා දන්නවා. උග්ගන්තේ ඥාන පෙර භවයක් දන්නවා. අපරන්තේ ඥාන අනාගත භවයක් දන්නවා. මේ විදිහටම නෙමෙයි අනාගත භවයට යන්නේ. උග්ගන්තේ අපරන්තේ ඥාන පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා. පටිච්ච සමුප්පාද ධර්මය දන්නවද? විද්‍යාව. අවිද්‍යාව එදාට අවසන්. එහෙනම් පෙර කර්මයෙන්ද හටගත්තේ ඒ විපාකසිත ඒවත් සෝත විඥානේ ඒකනේ තුන් ආකාරයකට බෙදලා තියෙන්නේ. එහෙනම් මේ විපාක සිත හටගත්තේ කර්මයෙන්. කර්මයට හේතුවක් තියෙනවා. මොකද්ද කර්මයට හේතුව? තෘෂ්ණාව. තණ්හාව තියෙනවා නම් අවිද්‍යාවත් තියෙනවා. අවිද්‍යාව තණ්හා දෙක එකට එන්නේ. එහෙනම් තණ්හාව තියෙනවා නම් අවිද්‍යාවක් තියෙනවා. අවිද්‍යාව තණ්හා තියෙනවා නම් උපාදානයක් තියෙනවා. තණ්හා පත්‍ය උපාදාන. එහෙනම් උපාදානයක් තියෙනවා. අවිද්‍යාවක් තියෙනවා, තණ්හාවක් තියෙනවා, උපාදානයක් තියෙනවා. ඒ නිසා කර්ම කළා. හරිද? ඒ හේතුයෙන් අර ඵලයේ ඉපදෙව්වා. ඒ ඵලයෙන් ඒ ඵලේ නැවත හේතුවක් වෙලා සෝත විඥානයක් ඉපදෙව්වා. හරිද තේරෙනවද මං කියන එක? වැටහෙනවද? ඒතකොට හේතුඵලද තියෙන්නේ? හ්ම්. අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. ඒ මොකක්ද? ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. ඒ ආශ්‍රව කියන්නේ. තථාගතයන් වහන්සේ අවිද්‍යාවෙන් විද්‍යාවට ආවේ ආශ්‍රක්‍ය සරඥාණි උපදවාගෙන. ත්‍රිවිද්‍යා කියලා එකක් අහලා තියෙනවා. පූර්ව නිවාසාන ස්මෘති ඥාන, චති උප්පත්ති ඥාන, ආශ්‍රක්‍ය සරඥාන සියලු ආශ්‍රවයන් ඡේ කරා. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඇලෙනවා කියන්නේ චන්දරාගයයි. චන්දරාගය කියන්නේ තණ්හාවයි. නැහැ. එතකොට සෝත විඥාණයට ඒ කන හෙවත් මේ සුද්දාස්තක කලාපයයි බාහිර සද්දයයි නිසා ඇති වෙන සිතට කැමතිද නැද්ද? කැමතිද නැද්ද? කැමති. ඇයි ඒ කැමති? මේ පිළිවෙල නොදන්න හින්දා කැමති. තේරෙන්නේ වැටහෙන්නේ අවබෝධයක් නැහැ අනවබෝධය නොදන්නාකම නොතේරෙනකම නොවැටහෙන නිසා කැමති වැටහුණා නම් අවබෝධ වුණා නම් තේරුණා නම් ඔබට කැමති වෙන්නේ නැහැ. හැබැයි සෝත විඥානය ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි. ප්‍රිය කරනවා. ඒකනේ අර උපකරණ ටික ගෙනලා ගෙදර තියාගෙන පියානෝ එකක් ලක්ෂ 4ක් 5ක් දීලා ගෙනල්ලා තියාගන්නේ. ඕකෙන් හඬ විතරනේ නිකුත් වෙන්නේ. සංගීත භාණ්ඩ ටික ගෙදර තියන්නේ නේ. ප්‍රිය කරන හින්දාද නැද්ද? යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්න උපච්චමාන උපච්චති. මහණෙනි තණ්හාව එතන උපදිනවා. ඒතර තණ්හාව එතන උපදිනවා නම් හේතු හදලානේ. හදලාද නැහැ. එහෙනම් අවිද්‍යාවට හේතුව තෘෂ්ණාව, ඒ කියන්නේ ආශ්‍රව, ආශ්‍රව කියන්නේ චන්දරාගය. එතකොට දැන් මේ සෝත විඥාණයට චන්දරාගය තියෙනවද නැද්ද? ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. ඒ සෝත විඥාණයට කැමැත්තෙන් ඇලිලාද? දැන් මොකද කරන්නේ තුමි? ඒ samudāre සත්‍යය. චන්දරාගය කියන්නේ samudāre සත්‍යය. චන්දරාගය කියන්නේ තණ්හාව. ඒ samudāre සත්‍යයයි. හරිද? එතකොට ඒ චන්දරාගය කියන්නේ නාම ධර්මයක්. චන්දරාගය කියන්නේ සිතුවිල්ලක් විතරයිනේ. එතකොට ඒ සිතුවිල්ල නාම ධර්මයක්. ඒ සිතුවිල්ල ශනේම් ප්‍රත්‍ය වෙනවා විද්‍යාවට. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. ඒතර අවිද්‍යාව නැමැති නාම ධර්මය ශනේම් ප්‍රත්‍ය වෙනවා සංස්කාරයක් උපදවන්නේ. ඒ පෙර කර්මයෙන්නේ මේක දැන් මේ සොත විඥාන තුන් ආකාරයකට හදලෙව්. ඒතර මේ කර්මය නැමැති නාම ධර්මයේ ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය සංකාරපච්ච විඥාන. දැන් ඒතර සොත විඥාණය බැඳිලා තියෙන්නේ කායික. රූපයත් එක්ක. රූපය කිව්වේ සතර මහා ධාතු ශරීරය. දැන් ශරීරයට අයිති කොටසක් නෙමෙයිද? ඒතර දැන් මේක මූලික වෙලා උපදින සිත එහෙනම් මේකත් එක්කනේ සම්බන්ධ. ශරීරයත් එක්ක සම්බන්ධ. ඒතොර නාම රූප දෙකක ක්‍රියාවක්නේ තියෙන්නේ. සොත විඥානය කියන්නේ නාම ධර්මයක්. ඒතොර ඒක හදන්න උපකාර වුණේ මූලික වශයෙන් කන හේවත් සුද්දාස්ඨක කලාපය. ඒතොර එහෙනම් ඒක බැඳිලා තියෙන්නේ කයත් එක්ක. ඒතොර එතන ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? නාම රූප දෙකක්. අපි දික්ටි සුද්ධියේදී පැහැදිලි කරගෙන ආවනේ හොඳට නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා. එහෙනම් දැන් මෙතනදී පේනවද නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා? ඒතකොට එහෙනම් දැන් නාම රූපච්ඡය දැන් ඒතකොට දැන් කම්මස්සකත සම්මාදිට්ඨිය ආවද? ඒ කියන්නේ සෝත විඥානේ තුන් ආකාරයකට බෙදුවේ කවුද? මහා ප්‍රඥයාද දෙවියන් වහන්සේද එහෙම නැත්නම් කවුද? කර්ම විශ්ින්. ඒ තුන් ආකාරයක් හදලා ඉවල තියෙනවා. එහෙනම් නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තා නම් නාම රූපච්ඡ සලයතන සලආයතන පච්චය පස්ස පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ඡාති ඡාති පච්චය අන්න විඥානේ හදාගන්න දැන් දාලා තියෙන තැන බලාගන්න කොතන ජරා දැන් නැද්ද ඒ පෙර භවයේ හැදුවනේ කර්මයට කර්මයක් කරලා න්යාවේ ආ එතකොට දැන් ජරා දැන් ලැබිලා මරණ ශෝක අයියෝ යන්ත්‍රය කැඩිච්ච ගමන් ශෝකනේ නැද්ද ලක්ෂ ගණනක් දීලා ගෙනවා මේක වැඩ කරන්නේ නැහැ දැන් ශෝකය නෙමෙයි දෙන්නේ කනගාටුව හැඬීම වැළපීම ඔක හොරු ගත්තා මොකද්ද ශෝකය කනගාටුව හැඬීම වැළපීම නෙමෙයි දෙන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් සුපායාස සම්බවಂತಿ ඔන්න ලැබිච්ච දේ මොකක් කරන්න ගිහින්ද ලැබුණේ? අර සෝත විඥාණයට ප්‍රිය කරන්න ගිහිල්ලා. එතකොට දැන් නාම රූප දෙක ක්‍රියාත්මක වුණොත් ආයතන 6 පහළ වෙනවම තමයි ඒක නවත්තන්න කාටවත් බෑ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නාම රූප පච්චසලයතන. ඒක ඉතින්දලා දිගටම ගියාම කොතනද දාන්නේ? ජරා මරණ ශෝක පරිදේව. දැන් ඒකකටවත් කැමති නෑ. එයි ඒව දුක්. එතකොට ගිහින් දාලා තියෙන්නේ එතනට නම් ඒක සත්‍යයක්ද අසත්‍යයක්ද? එතන දුක්ඛාරි සත්‍යය. ආර්ය සත්‍යයක්. එතනට ගිහින් නවත්තලා තියෙන දැන් නවත්තලා එතන තියෙන්නේ. දැන් ජරාව තියෙනවා. එතකොට ජරා මරණ, එතකොට ජාති ජරා ව්‍යාධි මරණ කියන තව විශේෂ හතරක් තියෙනවා. නමුත් දැන් පවතින එක ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස හන්දවಂತಿ. එතකොට අපි ආපස්සට හෙව්වනේ දැන් සෝත විඥාණය. ඒ කියන්නේ රූපයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. නාම රූප දෙක ක්‍රියාත්මක වෙන්න හේතුව මොකද? විඥානපත්‍ය නාම රූප. ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානය මේ නාම රූප දෙකට ප්‍රත්‍ය උනේ. නැත්තම් මවගේ ගර්භාෂයේ යුක්තාණුවේ තියෙන රූපයක් විතරයි. සත්‍ය ප්‍රතිසන් චුති ප්‍රතිසන්දි දෙක අනුව ප්‍රතිසන්දි විඥානයේ යුක්තාණුවේ සම්බන්ධ වුනේ නැත්තම් අර රූපයට ක්‍රියාත්මක වෙන්නේ. ගර්භාෂයේ තියෙන යුක්තාණුවට ක්‍රියාත්මක වෙන්න බැහැ. ඒතර ඒක පැහැදිලිවම දේශනා කළානේ මව ඍතු වීමෙන් පිරිසිදු වෙන්න ඕනේ මව්පිය දෙන්නගේ සම්බන්ධයක් ඇති වෙන්න ඕනේ සුත වෙච්ච සත්‍යයේ ප්‍රතිසන්දි විඥානීය යුක්තාණුවට සම්බන්ධ වෙන්න ඕනේ කරුණු දෙකක් සම්පූර්ණ වුණාට පිළිසිඳ ගැනීම සිද්ධ වෙන්නේ නැහැ කරුණු තුනම හරියට සම්පූර්ණ වුණොත් විතරයි ප්‍රතිසන්දියක් ගන්න පුළුවන් නැත්නම් ගන්න බැහැ එහෙනම් එතකොට ප්‍රතිසන්දි විඥාණයට හේතුව සංස්කාරය සංස්කාර කිව්වේ කර්මයත් එක්ක පැටලිලා ආපු විඥානය. විඥානය කර්මයත් එක්ක පැටලිලානේ ආවේ. ඒකනේ කර්මානුරූප වෙනවා කියන්නේ. ඒතර කර්මයත් එක්ක පැටලිලා ආපු විඥානය නම් ඒකයිටි කර්මයට. සංකාරපත්‍ය විඥානං කිව්වේ ඒකයි. හරිද? ඒතර සංස්කාර වලට හේතු අවිද්‍යාව. අවිද්‍යාවට හේතු ආශ්‍රව හේවත් චන්ද්‍රාගය. දැන් එතකොට මොකද කරන්නේ? තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඵලය දුකයි කියලා තේරෙනවා නම් හේතුන්ගේ හටගත්ත කියලා තේරෙනවා නම් වැටහෙනවා නම් හේතු අයින් කරගන්න. එතකොට දැන් හේතුව මොකද්ද මූල හේතුව? චන්දරාගයවත් තණ්හාව. ඒක සමුදාය සත්‍යය. දැන් එන සෝත විඥාණයට නැවත කැමතිද? දඩින් පස්සේ කැමතිද? එහෙම වුණත් මට කරන්න දෙයක් නැහැ. ඇයි? ඉතින් ආයි චන්දරාගේ. ආයි හේතු හදනවානේ. ඉතින් හේතු හැදුවොත් චන්දරාගේ කියන්නේ අපිට කියන්නේ කාමාශ්‍රව කැමැති. කාම කියන්නේ කැමැති. ඉතින් සෝත විඥාණයට කැමැති නේද? ඉතින් කාමාශ්‍රවයන්නේ. ඔක භවයෙන් භවයට පතනවා නම් භව ආශ්‍රව. ඔය පිළිබඳව නිවැරදිව දන්නේ නැත්නම් ditthi ආශ්‍රව. එහෙනම් එතකොට දිට්ඨි අසයන අවිද්‍යාසවත් තියෙනවා. එතකොට එහෙනම් චන්දරාගේ හේතු අයින් කරනවා අපි. චන්දරාගේ හේවත් තෘෂ්ණාව අයින් කරනවා. එතකොට විද්‍යා නැහැ අවිද්‍යාව. අවිද්‍යා නැහැ විද්‍යා. දැන් විද්‍යා. එතකොට දුක්ඛේ ඥානං. එයි මෙතන ගිහිලා නවත්තන්නේ කොතනද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. එතනනේ නැවෙත් ගිහිලා. විඥාණය රූපයත් එක්ක බැඳලා තියෙන්නේ. ඒතකොට නාම රූප දෙකේ ක්‍රියාව තියෙන්නේ. කන කියන්නේ සුද්දාස්තික කලාපයක රූප. ඒතකොට බාහිර ශබ්දයත් එක්ක හැදෙන සිත දෙකේම නැති දෙයක් එන්නේ සිත සෝත විඥාණය. ඒතකොට නාම රූප දෙකේ ක්‍රියාවක් නේ තියෙන්නේ. නාම රූප දෙක ක්‍රියාව පටන් ගත්තේ මවගේ ගර්භාෂයේ ඉඳන්නේ. ඒතකොට නාම රූපච්චය සලායතනන්නේ. නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තා නම් ආයතන හයක් පහළ කරේ නැද්ද? ආ පහල කරන්නේ ආයතන හයක්. පුංචි අර කහ පාට පුංචි පොල් බැටි තියෙන නේද? පොල් මලේ තියෙනනේ කහ පාට. ඕකේ නැද්ද කණයි ඇසයි නාසයයි දිවයි ශරීරයේ තියෙන සියලුම අංග ඔය චුන්ටි එකේ නැද්ද? ඒ කියන්නේ කලලේ. ඒතර අර පොල් චූටි කහපාට චූටි එකේ පොල් කටුව තියෙනවා, පොල් මුඩ තියෙනවා, පොල් එල්ල තියෙනවා, පොල් මදේ තියෙනවා, පොල් වතුරක් තියෙනවා. පෙන්වන්න පුළුවන්. තියෙනවද නැද්ද? එහෙනම් අර පුංචි කලලේ ඇසක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, ශරීරයක් තියෙනවා. හැබැයි පෙන්වන්නේ බෑ. ඇයි? බොහොම චූටි කලලේ. අඟලෙන් කෝටි 3න් එකයි. කලලේ කියන්නේ. අඟලක් අඟලෙන් කෝටි 3න් කෝටි 3න් එකයි. තේරෙනවද? එහෙනම් හිතන ඔක්කොම තියෙනව නේද? ඒතකොට නාම රූප දෙක නේද පටන් ගත්තේ? අර ප්‍රත්‍යන්දි විඥානය සම්බන්ධ වුණත් එක්කම රූපේ ක්‍රියාකාරීත්වය පටන් ගත්තා නම් සිත පැටලිලා තියෙනවා මේකේ විඥානය ක්‍රියාව පටන් ගත්තද නැද්ද? ආයතන හය පහළ වුණා නැද්ද වැඩිම නිසා? ඒ නිසා තමයි නාම රූපච්ච සලආයතන. සලආයතන පච්ච පස්ස පස්ස පච්ච වේදනා වේදනා පච්ච තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව භවපච්චා ජාති ජාතිපච්චා දැන් මොනවාද උරුම කළා දුන්නේ කතා කරන්නත් කැමති නැහැ. ජරා මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපාය. හැබැයි දැන් උරුම කළා දීලාද? ආපස්සට පරික්ෂා කරනවා පටිච්ච සමුප්පාදයෙන්. ආපස්සට පරික්ෂා කරාම නාම රූප දෙකට හේතු ප්‍රසන්දි විඥානයයි. ප්‍රසන්දි විඥාණයට හේතු හදාගත්ත කර්ම tikai. ඒ කර්මත් එක්ක පැටලිලා ගන්න දැස්සේ. එතකොට සංස්කාරපච්චය විඥාන. ඒතර සංස්කාර වලට හේතු අවිද්‍යාව. ඒ විද්‍යාව උපදවාගත්තේ නැහැ නේ තාම. ආශ්‍රව ප්‍රහීන කළා නැහෙනේ. එහෙනම් අවිද්‍යාවට හේතු ආශ්‍රවයි. ආශ්‍රව කිවි චන්ද්‍රාගයයි. චන්ද්‍රාගය කියන්නේ තණ්හාවයි. එහෙනම් ඡන්ද කියන්නේ කැමැත්ත රාගය කියන්නේ එළෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන අවබෝධය තුල චන්ද්‍රාගය අයින් කරගන්න. අයින් කරගන්න කොච්චර වෙලාවක් යනවද? එක චිත්තක්ෂණේ. ඒ චන්ද්‍රාගය කියන්නේ නාම ධර්මයක්. සිතුවිල්ලක් විතරයිනේ. සිතේනේ ගොඩ නැගෙන්නේ චන්දරාගය. සිතින්නේ මේ අල්ලන් ඉන්නේ ඔක්කොම. එහෙනම් චන්දරාගය කියන්නේ නාම ධර්මයක්. සිතත් එක්ක පැටලලා තියෙන ඒ සිතුවිල්ල නාම ධර්මයක්. සිතුවිල්ල ආයශ කොච්චරද? කචිතක්ෂණේ. රූපේ කායශ චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17ක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තමයි චිතක්ෂණ 17ක් කියන්නේ. ඒනොත් එකක් තමයි සිදුවේ ආයශ. තේරෙනවද? එහෙනම් එතකොට ඒ චන්දරාගය නැමැති සිතුවිල්ල හටගන්න කොච්චර වෙලාවක් යනවද? ඒක චිත්තක්ෂණයයි. අයින් කරන්න කොච්චර වෙලා යනවද? ඉතින් අයින් කරන්න ඒක චිත්තක්ෂණය. එතන ඉවරයි. කවදා හරි කරන්න වෙනවා. යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා උපච්චමාන උපච්චති. මහණෙනි සත විඥාණයට ප්‍රියයිද? තණ්හායතන උපදිනවා. තණ්හාව එතන උපදිනවා විතරක් නෙමෙයි තණ්හාව එතන ලැබිනවා. ඇයි? ආයෝනි. ආයෝනි. ආයෝනි අහන්න. ඕනේද නේ? ආයතෝනි. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ එතන පළපදියම් වෙනවා. නිතරම අහන්න ඕනේ ඔක. අහන්න ඕනේ. නිකන් හරි හොඳට ඔය සින්දුවක් හරි හොඳ දෙයක් හොඳට අහගෙන ඉන්නකොට විදුලි විසන්දිය. විදුලි බල මණ්ඩලයටම බරිනවා. නැත්නම් හවුද? ඒ එතකොට ඒ තරහ, ක්‍රෝධ, ඒ සිතුවිල්ල ආවේ ප්‍රිය කරන්න ගිහින්ද නැද්ද? එහෙනම් ලෝභය නේද ද්වේෂයටත් ප්‍රත්‍ය වෙන්නේ. ලෝභය, ද්වේෂය, මෝහයට ප්‍රත්‍ය වෙනවා. ආ. එතකොට ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි කියන අකුසල මූල ධර්ම. හොඳයි චන්ද්‍රාගේ අයින් කරොත් ආශ්‍රව නැහැ. ආශ්‍රව නැත්තම් විද්‍යාව අවබෝධය තුල ආවේ. ඒතර කම්මස්සගත සම්මාදිට්ඨිය කර්මයට අනුරූපව කියන එක දැක්කා. එයි පෙර කර්මයේනේ. මේ අර තුන් ආකාරයකට බෙදි. එහෙනම් කම්මසගත සම්මාදිට්ඨිය. හේතුඵල දර්ශනය විපස්සනා සම්මාදිට්ඨිය. ඒ ආර්ය න්‍යායයි. දැන් හේතුඵල නෙමෙයිද මේ තියෙන්නේ? ඒ විපස්සනා සම්මාදිට්ඨිය. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන්නේ දුක්ඛාරි සත්‍යය. සත්‍යද සත්‍යද? ඒකයි දුකට නම් ඒක ඒක සත්‍යයක්. එතන ගිහින් නවත්තලා තියෙන්නේ. එහෙනම් ඒක දුක්ඛාරය සත්‍යය. එහෙනම් චන්දරාගය හේවත් තෘෂ්ණාව කියන්නේ samudāri සත්‍යය. හරිද? දැන් මොකද කරන්නේ? සමුදය අයින් කරන්න ඕනේ. තථාගතයන් වහන්සේ මේ හේතු අයින් කරන්න. ඵල නිරෝධයක් අවශ්‍ය නම් දුක්ඛ දෝමනස්යන්ට කැමති නැත්නම් ජරා මරණ වලට කැමති නැත්නම් ශෝක කනගාටු වලට කැමති නැත්නම් චන්දරාගය අයින් කරන්න. එතකොට බුදුරජාන් වහන්සේ අර දාරුචිරියට කියපු එක එනවා. සතේ සුතමත්තා. ඇහුණනම් දැන් මොකක්ද වෙලා තියෙන්නේ? ඇහුණනම් ඇහුණනම් යනවා විතර්කවලට. කල්පනා කරනවා ඒ හිච්ච දේ පිළිබඳව. ඊට පස්සේ යනවා ਵਿਚාරවලට. සොයා බලනවා. සොයා බලනවද නැහැ? කල්පනා කරනවා සොයා බලනවා. කල්පනා කරනවා සොයා බලනවද? නැවත නැවත නැවත කල්පනා කරනවා නැවත නැවත සොයා බලනවා විඥානයේ කර්ම විඥානයක් කරගන්නවා ඒ බලවත් කරනවානේ විතර්කයෙන් බලවත් කරනවා ਵਿਚාරයෙන් බලවත් කරනවා එතකොට අර සෝත විඥානය කණයි ශබ්දය නිසා හටගත්තු සෝත විඥානය විතක්ක ਵਿਚාර දෙකෙන් බලවත් වුණාද කර්ම විඥානයක් දැන් බලවත් කරන්නේ නැහැ කොහොමද විතර්ක කරන්නෙත් නැහැ විචාර කරන්නෙත් නැහැ කල්පනාත් නෑ සොයා බලන්නෙත් නෑ ඇහුණා නම් ඇහුණා එතනින් ඉවරයි. අද ඉඳලා එහෙම ගන්න බෑ. නැත්නම් අද ජීලා ගෙදර හොයනවා චහන්ත හොඳ ඒවා. ආ තවත් භවයක් හදනවා. තව භවයක් හදනවා. එහෙනම් භවයෙන් තව භවයක් හදා ගන්නවද? මේ භවෙන් නිදහස් වෙනවද? සසරෙන් නිවනට බණ කියන්නේ. සිතුවිල්ලක් විතරයි නෙමෙයි ඉන්නේ. සිතුවිල්ලක් විතරයි එන්නේ. සතා මරන්න කියන්නේ සිත එපා කියන්නේ සිත. මරන්න හැදෙන සිතම එපා කියන සිත අර නැගිට්ටනම් ඉවරයිනේ. හොරකම් කරන්න කියන්නේ සිත එපා කියන්නේ සිත. සිතුවිල්ල පහළ වුණාද? නෑ එපා කියන සිත අර නැගිට්ටනම් එතන ඉවරයිනේ. ලාමක සේවනයක් කරන්න ඒ සිත ප්‍රධාන වෙන්නේ එපා කියන්නේ සිත. එපා කියන්නේ සිත අරන් අයින් වුණා නම් සිල්වත් නෙමෙයිද? බොරුවක් කියන්න ඒත් එන්නේ සිතක්. එපා කියන්නේ සිතක්. එපා කියන සිත අරන්න කිට්ටනම් මොකද වෙන්නේ? මත්පැන් මත්ද්‍රව්‍ය බොණ්ඩ කියන්නේ සිත එපා කියන්නේ සිත. බොණ්ඩ කියනම සිත බොණ්ඩ කියන සිතම එපා කියන සිත අරන් නැගිට්ටනම් මොකද වෙන්නේ? ආයිත් බොන්නේ. මේ සිත නේද මේ? නොපෙනී ඉඳගෙන අපිට කරන මහා විනාශය. මනෝපුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය අහලා තියෙන හොඳට නේ? ප්‍රධාන මොකක්ද? ශ්‍රේෂ්ඨ මොකක්ද? හදන්න කිව්වේ මොකද්ද? සබ්බ පාපස්සා කරණ. කුසලස්ස උපසම්පදා. සතිච්ච හ්ම් මොකද්ද හදන්න කිව්වේ? හදන්නේ නැත්තේවත් ඒකමයි. ගේ හදන තට්ටු තුනට විතර. ඒකට අවශ්‍ය වෙන සුඛෝපභෝගී බඩු ටිකක් හදාගෙන තියාගෙන ඉන්න ලස්සනට. වටේට තාප්පත් ගහගෙන ඉන්නවා CCTVත් අයි කරන් ඉන්නවා. නැද්ද? චන්දරාගේ වැඩෙනවද? අයින් වෙනවද? ඒ සිතුවිල්ලක්නේ. කමන්නේ ඒ ප්‍රශ්නයක් නෑ. පරිහරණය කරන්න එපා කියුවේ නෑ බුදුරජාණන් වහන්සේ. තමන් පෙර සංසාරي කරගත්ත කර්මානුව තමන්ට ලැබෙනවා නම් යම් දායාදයක් ඒ දේ බාර ගන්න. අපටත් එහෙම කියලා කියනවා. ඒක කර්ම දායාදයක් හැටියට බාර ගන්න හැබැයි ඇලෙන්න. හ්ම්. ඇලුනොත් ඇලුනොත් බෑ. ඒක බුදුරජාණන් වහන්සේ කියාවෙන් පෙන්නෝනේ. රාමේශ්වරම් මෙසුබ කියලා සවිසල් මන්දිර තුනක් තිබ්බා. ඒ බුදුනාට පස්සේ එතනට යන්න තිබ්බා. මේ ගහක් යටයි මේ වළං හදන ගෙවල් වලයි කුඹල් හලේ මේ මේ මහ කැලේ කොහෙද හිටියේ? ඒක අපිට පේන්නවනේ. ඒකට චන්දරාගය තිබ්බද නැද්ද? ආ ඒකට සෝත විඥාණයට අපේ චන්දරාගය තියෙනවද? තියෙනවද? සෝත විඥාණයට කියන්නේ කනයි ශබ්දය නිසා හැදෙන සිතද චන්දරාගය තියෙනවද? දැන් නැහැ නේ. දැන් නැත්තම් මෙතන ඉවරයි. කරන්නේ වුණා. තේරෙනවද? දැන් නිවා ගන්න කවද? එතන තමයි ගැටලුව තියෙන්නේ. කැමති දවසක පුළුවන් නිවා ගන්න. ධර්මයේ තියෙන විවෘත. දැක්ක අවබෝධ කරගත්ත ආ මේක ගිහින් නවත්තන්නේ දුක කියන තැන මම මොකටද ආයි දුක කැමති මේක සත්‍යයක් මේක ආර්ය සත්‍යයක් මේ හේත හැදුවොත් තමයි මම එතනට යන්නේ මම මේ හිත අයින් කරනවා ඇලෙන සිත මන් නොඇලෙන සිතක් බවට පත් කරගත්තා. සැනසෙල්ලක් නැහැ කියලා හිතනවද? දැන් තියෙනවා කියලා හිතනවද? සැනසෙල්ලක් තියෙනවා. සැනසෙල්ල නැත්තේ හොයන්න යන තැන. හොයනවද? මොනවද හොයන්නේ? විතක්ක. ਵਿਚාර. කල්පනා කරනවා සොයා බලනවා. කල්පනා කරනවා සොයා බලනවා. හ්ම්. කල්පනා කරනවා සොයා බලනවද? අර හටගත්ත සිත බලවත් වෙනවා. බලවත් වුණාද ඒ සිත කර්ම විඥානය. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? කර්ම කියන කැල කපලා දාන්න. එතන ඉවරයි. විඥානය හැදිලා යයි ඉවරයි. ඒ ශ්‍රණයක් තුල හැදිලා නැති වෙලා යනවා. අපි මොකද කරන්නේ? විතක්ක ਵਿਚාර දෙකෙන් කල්පනා කරලා සොයා බලලා මොකද කරන්නේ? අර හටගත්ත විඥානය දැන් කෙනෙක් බැන්නා කෙනෙක් දොස් කිව්වා නින්දා කළා. දැන් ඔක කොහෙන්ද ගත්තේ? මේ සතර මහා ධාතු අර පිට කරපු වචනයෙන් පිට කරෙත් ඒ ඒ ශබ්දය සතර මහා ධාතුන්. ඒතොර ඒ සතර මහා ධාතු මේ සතර මහා ධාතුන් එක්ක සම්බන්ධ වුණා. ඒ අනුව සිතක් හැදුනා. දැන් මොකක්ද උනේ? දැන් විතර්ක වලට යනවා. කල්පනා කරනවා. මෙයා මට බැන්න. මෙයා මට දොස් කිව්වා. මෙයා මට නින්දා කෙරුවා. මන්ට මේගොල්ලන්ට දෙන්න ඕනේ මොකක් හරිනේ. පාඩමක් උගන්වන්න ඕනේ. මේවා අහුවෙන්නේ නැත මට කොයි වෙලේ හරි. විතර්ක කරනවද නැද්ද? විචාර කරනවද නැද්ද? කල්පනා කරනවා සොයා බලනවා. පෘථග්ජන පුච්චලයා වැඩෙන්නේ කෙලෙස් නෙමෙයිද? වැඩෙන්නේ කෙලෙස් නෙමෙයිද? හරි. ඉතින් දැන් බලවත් එක්කෙනෙන්න දැන් බලන මෙයාට බයින්ඩත් බෑ මෙයාට ගහන්නත් බෑ යහුවත් ආයි තව ලොකු දෙයක් තමයි සිද්ධ වෙන්නේ නිසා බයින්ඩත් බෑ ගහන්නත් බෑ මොනවාක්වත් කරන්න විදියක් නෑ මට හුනියමක්වත් කරන්න මිනිහලු ටිකක් හරි ජීවත් කරලා දාන්න වෙනවද නැද්ද සමාජයේ දැන් විඥානය කර්ම විඥානයක්ද නැති. සිතුවිල්ල ආයතනෙම අයින් කරා නම් ඉවරයිනේ. ඒ සිතුවිල්ල හටගත්ත තැනම අයින් කරගත්තා නම් විතර්ක ਵਿਚාර වලට යන්නේ නැතුව එයත් එක පැටලි පැටලි පැටලි පැටලි යනවද? ඒකට හොඳම උදාහරණේ ශේරි වාණිජ ජාතකයේ ඉඳලා දැන් අවීචය දක්වාම කොහෙද ගියේ? අර රත් අරන් තැලියට ආ ඒකට බැඳ වෛරේ සංසාරයේ අති දීර්ඝ කාලයක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේට ගල් පෙරලලා විවිධාකාරයේ නිඳා කළා අපහාස කළා මරන්න හදලා අජාසත්තට කිව්වා ඔබ තාත්තා මල්ල රජවයා මම බුදුරජාණන් වහන්සේ මල්ල බුදු වෙනවා දැන් හරිද වෛරයේ දේශය ඒතකොට ඒ හටගත්තු සිතුවිලි නේද එහෙනම් මේ සිතුවිල්ල අපිට මොකන්ද කරන්නේ යහපත නෑ ඒ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන තැනට ගිහින්ද දානව නියත වශයෙන්ම දානවා දානවද ඒක දුක්ඛාරය සත්‍යයි එහෙනම් ඒ සිතට ඇලෙනවද? චන්දරාගය තියෙනවද? ඒ samudāri සත්‍යය. ඒතර samudāri සත්‍ය සමුදේ මොකද කරන්න කිව්වේ බුදුරජාන් වහන්සේ? සමුදේ හේතු අයින් කරන්න කිව්වා. සමුදේ කිව්වේ හේතුයි. හේතු අයින් කරන්න කිව්වා. කවද්ද අයින් කරන්නේ? අද? ඒක අද පුළුවන් කාලයක් නෙමෙයි ඒකට. හැබැයි හෙටත් පුළුවන්. ලබන සතියෙත් පුළුවන්. ලබන අවුරුද්දෙත් පුළුවන්. ලබන අවුරුද්දෙත් පුළුවන් ඕන. හැබැයි මායාවත් මොකද කරන්නේ ඉතිස්සෙල්ලා. ආ එයා එන වෙලාව දන්න. එන දිනය, එන තැන, එන ආකාරය මේක නම් මුකුත්ම දන්නේ නැහැ. එහෙනම් මේ චන්දරාගය කියන එක හෙට අයින් කරගන්න ඕන එකක්ද දැන් අයින් කරගන්න ඕන එකක්ද? අදරයට ගිලම්පස ටිකක් වළඳන්න මම ඉදී කියලා මම නම් දන්නේ. මම හිතන්නේ නැහැ. ඉදීද? කවුද සහතිකයක් දෙන්නේ? හා? එහෙනම් මේක කවද කරගන්න ඕන එකක්ද? අද මේ දැන් මේ මොහොතේ කරගන්න ඕන එකක්ද? එහෙ නැත්තම් ගෙදර ගිහිල්ලා බලලා කල්පනා කරලා බලලා හිතලා බලලා තව සමානයක් විතර කල් අරගෙන <laughs> කරගන්න එකක්ද? එහෙම නැත්තම් මේ දැන් කරගන්න ඕන එකක්ද? හා? හැබැයි හොඳට විමසලා බලන්න. අවබෝධයෙන් ඕනේ. අවබෝධය අපදාට අවබෝධය තුල අතහැරෙනව නැත්තම් කොච්චර කිව්වත් මේක අතහරින්නේ නැහැ. මේ චන්දරාගය අයින් කරන්නේ මොන විදියට කිව්වත් අවබෝධය තුල ඇයි නිකම්ම අයින් වෙනවා. ඒකයි තථාගතයන් වහන්සේ අවබෝධය පිණිස ධම් දෙසුවේ. එතකොට දුක්ඛාරය සත්‍යයක් කියන එක අවබෝධ වුණාද? අවබෝධ වුණා නම් නිවැරදිවම Taman ඒ දුකට ආයි කැමති වෙන්නේ නැහැ. එහෙනම් මේ හේතුවෙන් තමයි මේ දුක හටගත්තේ මේ චන්දරාගේවත් තෘෂ්ණාවෙන්ම තමයි මේ දුක හටගත්තේ කියන එක Tamanට නිවැරදිවම ප්‍රත්‍යක්ෂයි. එතකොට කර්මයට අනුරූපයි කියන එක නිවැරදිව දැක්කා. ඒ කම්මසගත සම්මාදිට්ඨි හේතුඵල දර්ශනය හේතුඵල දැක්ම විපස්සනා සම්මාදිට්ඨි අර අනාගතයට පරීක්ෂා කරලා බැලුවා ඉදිරියට පරීක්ෂා කරලා බැලුවා ඒ දුක්ඛාරිය සත්‍යය කියලා අවබෝධ කරා ආපස්සට පරීක්ෂා කරලා බැලුවා හේතු ඒවා සමුදාය සත්‍යය කියලා අවබෝධ වුණා හේතු අයින් කරොත් ඵල නිරෝධයක් කියන එක දැක්කා ඒ නිවනයි කියන එක ආපු මාර්ගය මොකද්ද දැන් තියෙන ආපු මාර්ගය පන්සිල් දුන්නම දුන්නනේ. එකඟ සිතින් බණ ඇහුවද? සෝවන් වෙලා නැගිට්ටා. හේතුඵල ධර්ම කියන සෝවන්. අනේ පිටිසිරිතුමාට දැක්ුවා. හේතුඵල ධර්ම පටිච්ච සමුප්පාද අවබෝධද නිවැරදිව දැනගත්තද දැකගත්තද? ගෘහපතිය කැමතිනම් අපාය ගමන මම නැවැත්තුවා කියලා නිරය ගමන නැවැත්තුවා තිරිසන් ලෝකයට යන ගමන මම නැවැත්තුවා, പ്രേත ලෝකයට යන ගමන මම නැවැත්තුවා කියලා Tamanටම කියාගන්න කිව්වා. පටිච්ච සමුප්පාද ධර්මය දැනගත්තද, දැකගත්තද? අර විදිහට Tamanටම කියාගන්න කිව්වා. දැන් එහෙම Tamanටම කියාගන්න බැයිද? ආ එහෙනම් ඒ පුළුවන් නම් අපි එතනට එන්න නම් අවබෝධ කරන්න ඕනේද නැද්ද? පටිච්ච සමුප්පාදය තුල සියල්ල තියෙනවා. අංග 12ක් තියෙනවා. වෙදලාම ඵල විතරක් නෙමෙයි හේතුත් වෙදලාම තමයි. නිරන්තරයෙන් උත්සාහ කරන්න. ඔය ඇතියන්නේ අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්, සංස්කාර කියන්නේ නාම ධර්මයක්, විඥාන කියන්නේ නාම ධර්මයක්, නාම රූප කියන්නේ නාම රූප දෙක, සතර මහා ධාතු හා සිත හා සිතුවිලි, සලායතන ආයතන 6 කියන්නේ පහක් රූප, මන ආයතන නාම, එතකොට ස්පර්ශ කියන්නේ නාම, හයම නාම, වේදනා කියන්නේ හයම නාම, තණ්හා කියන්නේ හයම නාම, උපාදාන හතරක් කියන උපාදාන හතරම නාම. ඒතර කර්ම ඒත් නාම උප්පත්ති භව තියෙනවා නාම රූප දෙකම නාම ධර්මයන් විතරක් තියෙනවා. අරූප තලවල වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ අරූප තල හතර තව කියනවා ඒකෝකාර භව කියලා අසඤ්ඤ තලය කියලා එකක්. ඒකේ රූප භවයක් විතරයි තියෙන්නේ. කොතන ගියත් තියෙන්නේ නාම රූප දෙකක්. එහෙනම් මේ 12 හොඳට හොයන්න. මේ හේතුවෙන් මේ ඵලය හට ගන්නවා. සංස්කාර නැති කරන්න නම් අවිද්‍යාව නැති කරන්න ඕනේ. විද්‍යාව උපදවා ගන්න ඕනේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි සම්මුතියවත් ප්‍රඥප්ති තුළ සිත පවතිනවද පහසුවේ අවිද්‍යාව. පරමාර්ථ ධර්මයන් කෙරෙහි හේතුඵල ධම කෙරෙහි පැහැදිලිව සිත පවතිනවද විද්‍යාව. දැන් අවිද්‍යාවෙන් මොකටද දෙන්නව? දැන් අවිද්‍යාව හිතේ ඇති. ඒ අවිද්‍යාව ඉඳලානේ මේ දුක් ටික උරුම කරගෙන තියෙන්නේ. ජරා මරණ ශෝක පරිදේව මේ උරුම කරගෙන තියෙන්නේ. එහෙනම් දැන් උපදවා ගන්න ඕනේ මොකක්ද? විද්‍යාව. එහෙනම් විද්‍යාව උපදවා ගන්න බණ කිව්ව සසරින් නිවනට. ධර්මදේශන අවසන්. කාලෙට. පැහැදිලිද කියපුවා? ආ? අවබෝධයෙන් නැගිටින්න. ඒ ප්‍රඥාව. සීල සමාධි එකඟ සිටින්නම් බණ ඇහුවේ සමාධි. සීලයක පිළිතලා වාඩි උනේ වාඩි වෙලා සීලයක පීඩිය අවබෝධයෙන් නැගිටින ප්‍රඥා. හරිද ඒක? පියවර තුනයි. ඒක අමාරු කාර්යයක් නෙමෙයි. හැබැයි නිකන් හිටියොත් නම් අමාරුයි. උත්සාහ කළොත් අමාරුවන්නේ නැහැ. උත්සාහ කරන අවබෝධයක් තියෙනවා. හේතුඵල ධර්ම. හොඳයි. දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රැක්කන්තු මං පරන්ති සෙත් ප්‍රාර්ථනා කරනව දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය මෙවන් ශාසනික මෙහෙවර ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය ධෛර්ය ශක්තිය ලැබේවා කියලා බෞද්ධ ආමාත්‍යාලයේ සභාපති බරුලන් දේවජ්ඥාන ස්වාමින් වහන්සේ ඇතුළු සීල කාර්ය මණ්ඩලයට ආශිර්වාද ප්‍රාර්ථනා කරන වගේම කොරෝනා රෝගය ලෝකයෙන් තුලින් ලෝකයේ තුලින් සහ මුලින්ම තුරන් වේවා සියලුම කොරෝනා රෝගීන්ට නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා එන සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරනවා මේ රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියන්ගේ බලයෙන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ස්ථිර ජීවනයේ දීර්ඝායු සම්පත් සැලසේවා ඒ සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු අරමුණු ඒ සියල්ල ඉෂ්ට සිද්ධ වෙන්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වේවා කියලා ඉතාගෙන සාදු කියනවා අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියන බව සෑම දිනාටම සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු ආසනා වේවා කියලා හිතාගෙන සාදුක්කය. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වච්ඡා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං වරං